නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතනන්තා උසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං අයමේ අරියෝ අන්තං දිකෝ මබ්බෝ එයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති ගෝණී යෝගාවචන මහා සංඝරත්න හතරයි අද අපේ ධර්ම දේශනා මාලාවේ අනුපස්සී අංකයටයි අපි මේ තීසන බලාපොරොත්තු වෙන්නේ ඒ වාගේ මහා රතිපතාන සූත්‍රයේ දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ආර්ය සත්‍යයේ කියන චතුරාර්ය සත්‍යයේ හතරවෙනි සත්‍යයයි අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට ආර්ය සතර සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානේ වේදනානුපස්සනා සතිපට්ඨානේ චිත්තානුපස්සනා සතිපට්ඨානේ කියන කොටස් ඉවර වෙච්ච බවත් ධම්මානුපස්සනාවේ චතු සත්‍ය පබ්බේ මුලින් සඳහන් වෙන දුක්ඛ සමුදය නිරෝධ කියන සත්‍යයන් පසුකර සිටින බවත් අපි මතක් කරගන්න වටිනා මෙතෙන්ට එනවා. මේ කොටස එහෙම නැත්නම් මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියන එක තමයි මේ සාධනේ ප්‍රතිපදාවතේ ප්‍රායෝගික කොටස වශයෙන් යෝගාවචරයන් විසින් දැනගත යුතු කොටස වශයෙන් නැත්නම් යෝගාවචරයන් විසින් දැනගෙන කළ යුතු කොටස වශයෙන් අත්‍යවශ්‍ය යුතු කොටස වශයෙන් දක්වලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දැක්වෙන්නේ සුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය සාධනය කරන්ටයි ඒක මතු කර ගන්නටයි ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන තාර්කිකත්වයේ වතු කර ගන්නයි අර කලින් කියාපු දුක්ඛ සමුදය නිරෝධ කියන සත්‍යයන් ඉදිරිපත් කරගත්තේ. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමයට ගත්තනම් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාර්ය සත්‍යයේ කියන නිවන් දකින්න මඟ නැත්නම් නිරෝ ආර්ය ප්‍රතිපදාව දක්වලා ඉවර වෙලා ඉවර දැක්විය යුතු තියෙනවා. මග කෙලවර ගම කියලා කතාවක් තියෙනවා. ඒ වගේම මේ මග කෙලවර තියෙන ගම ඉස්සරලා කියලා පස්සේ දැන් මාර්ගය ඉදිරිපත් කිරීමෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරිය සත්‍ය සාක්ෂාත් කරන්න කලින් අර කියන නිරෝධය පිළිබඳව අහලා කියනතෝනේ තර්ක ඥාණයෙන් කල්පනා කරලා තියෙතෝනේ පිළි අරගෙන තියෙනවා. ඒ සූදානම් කළොත් පමණක් ඒ විදිහට මනස සකස් කරගත්තොත් විතරක් සාදර බවක් ඇති වුණොත් විතරක් කුසල ඡන්දයක් ඇති කරගත්තොත් විතරක් මේක ප්‍රායෝගික මාර්ගයක් වශයෙන් පේනවා. යම් කිසි කෙනෙක් ඒ කියන ආකාරයට දුක්ඛ සත්‍යය, ඒ කියන්නේ මේ සංසාර ලෙඩේ, සංසාර රෝගය. දැක්කේ නැතුව අවබෝධ කරගන්නේ නැතුව එයින් වේදටපත් වෙලා ඒ සත්‍තාව ඇති කරගන්නේ නැතුව ඒකට හේතු හොයනවා කියන එක කවදාකවත් වෙන්නේ වෙනවා නම් ඒක මේ දුක්ඛ නිරෝධ ආගාමිනී මාර්ගයට යාදෙන තුඩු දෙල ගවේෂණයක්වත් පරිශීලනයක්වත් නෙවෙයි. ඒක සමහර විටක මේ දන්නවා කියලා දැනගන්න අනුන්ට කියලා දෙන්න නැත්නම් මේ රට්ටු මේ කාලේ මෙවුවා කරනවා කියන කාලෙක නැත්නම් රට්ටුන්ගේ මමත් හොඳයි කියලා වචන අහගන්න ආදී වශයෙන් දේවල් වලටයි මේ සමුදේ සත්‍ය හොයන්නේ. සමුදේ සත්‍ය ඇත්තටම යම් කෙනෙකුට ආහාර වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ දුක පිළිබඳව දැනටමත් අසන්තුෂ්ඨ භාවයෙන් ඒක කෙලවර කරන්න ඕනේ කියන සිගීම මතයි. එතකොට නම් සමුදය එකක්යේ ඇසීම පවා ලොකු ගැඹුරක් ලොකු නිදහසක් ලොකු සොයා ගැනීමක් වඩපත් වෙනවා ඥානයක් වඩපත් වෙනවා මේන් තමයි මේ අපි අද ඉන්න තත්ත්වේ සංසාරය පිළිබඳව පද්දක් ඇති කරගන්නේ ඊට පස්සේ තමයි එහෙම සංසාරයක් තියෙනවා නිවනක් තිබිය යුතුයි ඒ මොකද සංසාරයක් තියෙන බවට සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් සෝකී අත්දැකීමෙන් ඔහු දන්නේ. මේ පවතිනා වූ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී සංසාරයේ හැකීකොන පැතිරලා තියෙන කිසියම් කෙනෙකුට දේරුමක් තේරුමක් නැති කිසියම් තැනකට ගිහිලා බේරෙන්න බැරි මෙන්න මේ தත්ත්වේ පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙකුට නම් හිතන්න පුළුවන් මේ තරම්ම මේ සංසාරේ පුරාම මේ දුක්ඛ සත්‍ය පැතිරලා තියෙනවා නම් දුක්ඛගතයෙන් ඈතර වෙනවයි කියලා කියන්නේ දුකෙන් ඈතර වෙනවයි කියලා කියන්නේ සංසාරයෙන් ඈතර වීමක් වෙන්න ඕනේ. සංසාරයක් කියනවනම් සංසාරයෙන් ඈතර වීමක් කියනවා. මේක සංසාරයේ අවසල කවදාකවත් හම්බෙන ඥානයක් නෙවෙයි. ඒක සංසාරයේ කියන තරම් ඥාන කියන සංසාරයට අලන, අලවන, බඳවන, සංසාරයේ මත් කරවන, මොසපත් කරවන ඥාන. නමුත් හොඳ පාරමිතා ශක්තිය ඇති ඇත්තන්ට කල්පනා වෙනවා සංසාරයක් තියෙනවනේ සංසාරෙන් ගැලවීමක් තියෙනකොට ඒක සංසාරය ඇතුලේ හිතලාන ගන්න බෑ. ආහනේ විදිහට තමයි මේ නිරෝධ සත්‍යයයි දුක්ඛ සමුදය සත්‍යයයි හරියට කණ්ණාඩියකින් ගිනේකා දකින දැකලා ලැබෙන ප්‍රතිබිම්බයක් සහ මූල වස්තුවක් අතර වගේ එකමයි. ඒක ඊටාත්ම අදහගන්න බැරි ධර්මයක් එතන තියෙන්නේ සංඛාරේ දක්වන්ට සංඛාරයේට ඇතිවීමක් ඇලීමක් බැඳීමක් ඇති වෙන මේ තෘෂ්ණාව දක්වන්ට පින්නන ලද වාග්මාලාවමයි සර්වචනාසේ මේ නිරෝධය දක්වන්ට ඉගෙන ගන්නට. එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති. එත්තේ සාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති කියලා මේ ඇහ රූපය ඇහ චක්කු විඥානය ස්පර්ශය වේදනාව සංඥා චේතනා රූප වේදනා සංඥා චේතනා ඊගාවට තණ්හා විතක්ක විචාර ආදී වශයෙන් පෙන්නන මේ සෑම කරුණක්ම මෙන්න මේ දෙපැත්තට දාලා දැන් මේ වෙනකොට අපිට පෙන්නලා දීලා ඉවරයි. ඇහැ නිසා තණ්හාව ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන්. ඇහැ නිසා පහළ වෙන තණ්හාව එතනම නැති වෙනවා නම් ඉතිරිලා යනවා. රූප නිසා තණ්හාව ඇති වෙනවා නම් ඇති වෙනවා, ළඟ ගන්නවා ළඟ ගන්නවා. රූප නිසා ඇති වෙන ළඟ ගන්නා වූ තණ්හාව රූප නිසාම නැති වෙනවා ප්‍රහාණය. චක්කු විඥානයේ නිසා ප්‍රශ්න තෘෂ්ණාව ඇති වෙනවා නම් ඇති වෙනවා, වැද ගන්නවා නම් වැද ගන්නවා. ඒ රූප චක්කු විඥානයේ පහළ වෙන්නා වූ තෘෂ්ණාව එතනම නිරෝධ වෙනවා නම් නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේ එතනමයි ප්‍රහාණය වෙනවා නම් ප්‍රහාණය වෙන්නේ එතනමයි මේ තුනේ හැපීම නිසා ඇතිවෙනා වූ යම් ස්පර්ශයක් වෙනවා නම් ස්පර්ශය ගන්නාව ඇති වෙන්නේ ඉඳ තියෙනවා ගන්නාවට ලඟුම් පොලක් වෙන්නේ ඉඳ තියෙනවා මේ විදිහට ඇතිවෙනා වූ ලැබුම් පලක් වන්නා වූ කෘෂ්ණාව ප්‍රහාණ වෙනවා නම් වෙන්නේම ඒ කියන ස්පර්ශයෙන්මයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ ඒ ස්පර්ශයෙන්මයි ඒ වාගේ මේ ස්පර්ශය හා සමග පහළ වෙන්නා වූ විඳනය වේදනාව තෘෂ්ණාව ඇති කරන්නේ ඇති කරන් ඉඳ තියෙනවා තෘෂ්ණාවට ලැබුම් පොලක් වෙන්නේ ලැබ ගැනීමට හේතු වෙන්නේ ලැබුම් පොලක් වෙන්නේ යම් මේ ලඟුම්ප ලක්වන්නා වූ වේදනාව මතමයි කුෂ්ණාව ප්‍රහාණ වෙනවා නම් ප්‍රහාණ වෙන්නේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ මේ වේදනාවක් ඇති වුණාට පස්සේ මේ වේදනාව මත අපි සංඥා පහල කරනවා මෙතනින් යාර තමයි යන්නේ අපි අපි වැඩේ අවුල් කරගන්නේ නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියන අනාගතය අන්නේ අනාගැනීම නම් වූ සංඥාව මත ඕනනම් තෘෂ්ණාව පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන් ලැබ ගන්නවා නම් ලැබ ගන්න පුළුවන් වාසස්ථානය කරගන්න වාසස්ථානය කරගන්න පුළුවන් යම් මේ ලැබගත් ආ වූ පහළ වුණා වූ තෘෂ්ණාවක් හස්සේ මත නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේ එතනමයි ඒ පස්සේ මතමයි ප්‍රහාණය වෙන්නේ ඒ පිටපස්සේ මතමයි සංඥාව මතමයි ඊගාවට මේ ඇති කරගන්නා ලද සංඥා මත ඉඳගෙන අපි චේතනා පහල කරනවා සංස්කරණය කරනවා ඒ සංස්කරණය කරන නිසාම කුෂ්ණාව ඇති වෙනවනම් ඇති වෙන්න පුළුවන් එතන ළඟ ගන්නවා නම් ළඟ ගන්න පුළුවන් ඒ ඇති වුණා වූ ළඟගත් ආ වූ කුෂ්ණාව නැති වෙනවනම් නැති වෙන්නේ ආයේ ඊට ඉස්සලයිසිකයට ගිහිල්ලත් නෙවෙයි පස්සේ චෛත්‍යයට ගිහිල්ලත් නෙවෙයි අල්ලපු විසරෙක් කෙනෙක්වත් නෙවෙයි අවුරුත් කරපු දෙයක්වත් නෙවෙයි මේ චේතනාව මතමයි. ඇති වෙනවා නම් ඇති වෙන්නේ චේතනමයි නැති වෙනවා නම් නැති වෙන්නේ චේතනමයි. ඒ වාගෙම තමයි තෘෂ්ණාව. මේ පංචේතනා මත පහළ වෙන්නා වූ තෘෂ්ණාව එතනදී තෘෂ්ණාව වශයෙන්ම පෙන්වලා තියෙනවා. ඒ තෘෂ්ණාව මතම ප්‍රහාණයක් ලබා ගන්න පුළුවන්. මේ තෘෂ්ණාව පදනම් කරගත්තා වූ ඇත්තටම මෙතන කියනකොට වේදනා පත්‍යස්තාව සංඥා චේතනා සංහා කියන මේ කාරණා තුනම හොඳටම අපෙන් කෙරෙච්ච අපෙන් අවුල් වෙච්ච අපි විසින් ඒක සංස්කරණය කර සංකර කරන ලද්දා වූ මෙන්න මේක මත ඉඳගෙන තමයි විතක්ක පහළ කරන්නේ. හිතේ පහළ වෙන්නා වූ විතක්ක. එහෙම නැත්නම් එක එක අරමුණු කරා අරමුණු රාශියක් ඉදිරිපත් වෙච්චාම මෙන්න මේ අරමුණයි මට ඕනේ කියලා ඒ අරමුණට හිත නංවන ගතිය. එහෙම නැත්නම් හිතේ කොච්චර දෝ දේවල් පහළ වෙච්චාම මෙන්න මේකයි මම ප්‍රකාශ කළ යුත්තේ කියලා ඒ යන දේවල් වලින් විතක්ක විතර්කණය කරන දේ. ඒකාන්තයෙන් පදනම් වෙලා තියෙන මේ තෘෂ්ණාව මතයි ඒ විතර්කේ මත ඉඳගෙනත් අර ලැබਿੱච්ච තෘෂ්ණාව තව තවත් පහළ වෙන්නත් පුළුවන්, නැග ගන්නත් පුළුවන්. ප්‍රහාණ වෙනවා නම් ප්‍රහාණ වෙන්නේ ඒ විතර්කය මතමයි ඉස්සරහට පස්සට කියලා නෙවෙයි. මේ විතර්කම තමයි විශාල ඝන බහල භාවය කියන්නේ කතා බාහුල්‍ය කියන්නේ ප්‍රපංචකරණය කියන්නේ විචාර වශයෙන් මේ විචාරත් කුෂ්ණාව තව තවත් ඇතිකරන්නට ඒවා ළඟ ගන්නට උත්සාහයක් වෙන්න පුළුවන් යම් ආකාරයක කුෂ්ණා ප්‍රහාණයක් විරෝධයක් වෙනවා නම් ඒක වෙන්නේ මේ කුෂ්ණාව ඇති කිරීමට හේතු විචාරයේ මතයි මේ කියන්නේ යම් ආකාරයක සම්‍යක් දෘෂ්ටියක් ඒක ඔය අපි සාමාන්‍යයෙන් වශයෙන් කතා කරන සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නෙවෙයි මේ විස්තර කරන්න හදන්නේ මේ වචනවල. සම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ සදාචාරය සම්බන්ධ කරගෙන. මේ යන්න හදන්නේ ඒ සදාචාරයේ මතුමත් ඉඳගෙන ඉහළට ගිය මට්ටමක් මේ දැන් පේනවා. ඒ මොකද ඒ කියනා වූ රූප සස්බේ රූප ඇහ චක්කු විඥාන ආදී ඒ ඒ තැන්වල කුෂ්ණා පහළ වෙන්න පුළුවන් ඒ ඒ තැන්වල මකන්න. මේක ඊටාම ක්ෂණ බංගුරක්. ඒ ඒ චිත්තක්ෂණේ සාහන්දෘෂ්ටික වශයෙන් ඇති වෙනවා ඒ ඒ චිත්තක්ෂණේ සාහන්දෘෂ්ටික වශයෙන් නිවන් දකින්න. අපි ඒක වැඩ කරමු. ඒ නිවන පිළිබඳ කටයුතු නොකළොත් ඒ ඇති වෙච්ච තෘෂ්ණාව වඩා වර්ධනය වෙනවා ඝන බහල් තත්ත්වයටපත් වෙනවා මෝහ පටල වශයෙන් දිගින් දිගට දිගින් දිගට බැඳෙන්න පටන් ගන්නවා එනිසා මේක කවදාකවත් සමත සම්මාදිට්ඨිය වෙන්නත් බෑ සුසම සම්මාදිට්ඨිය වගේ කෙලස් මේ කපා හැරීමක් නිරෝධයක් සලකා බැලීමක් විතරක් නෙවෙයි කරනවා කරන්නේ කොහොමද පරිඋත්ථාන මට්ටම පමණයි විපරිඋත්සාහන මාත්‍රමේ ඉහාට තියෙන කෙලෙස් වලට මේ සමතේ කියන ආයුධය පාවිච්චි කරන්න බෑ. නමුත් මේ චෛතසික ධර්ම ඉතාමත් විපදාසියු ඉතාමත් මේකේ මහත්මාරූ රූපයෙන් කටයුතු කරන දේවල් සමහර විට අපිම අපේ සංඥාවල් වලට පුදුමාකාර ආදරයක් පතනවා. අපිට පහළ වෙන චේතනා වෙනුවෙන් මැරෙන්න උනත් අපි ලෑස්ති. මේ තෘෂ්ණාව තමයි අත්‍තරම මැරෙන්නේ. මේ මේ සංසාරේ මෙච්චර මේ දිය දණ්ඩක් කරේ කියන්නේ මේ බර අදින්නේ ඒ තෘෂ්ණා නම් වූ රාජිනීගේ කාය දහණී බැල මෙහෙවරක් වශයෙන් තමයි. දායක කරපොත් තම තමයි. ඒ සතුටුකාද විමුදුම ආශාවක් කරනවා ඒ විතරක් නෙමෙයි අපේ විතක්ක ධාරවලට අපි පුදුමාකාර ආදරය කරනවා. මේක ආදරය නිසා අපි දැන හෝ නොදැන සංසාරයට පැදෙනවා. නමුත් ඒකාකාරට බැඳීම ඕනම වෙලාවක වෙන්න පුළුවන් අවබෝධ කළොත් ඇති ආකාරයෙන් දැක්කොත් ඒ වෙලාවේ මේක එතනම අතහැරලා දාන්න. අතහැරෙන්න හේතු එච්චරමයි. මේ මේ චිත්තක්ෂණ ඇතුළේ මේ මේ චිත්තක්ෂණයම නැතුලා යනවා. මෙන්න මේ කියන සම්‍යක් දෘෂ්ටි ඒකාන්තෙම විපස්සනා සම්මාදිට්ඨිය. මේ සම්‍යක් දෘෂ්ටිය දැන් මේ කල්පනා ඥාන වශයෙන් හෝ නැත්නම් මෙහි බණ කියනකොට අහනකොට හෝ යම් කිසි කෙනෙකුට පෙර නොඇසු නොවිදු ආකාරයට වැටහිලා ගියොත් ඇත්ත මේකයි ක්‍රියාත්මක කළ යුත්තේ මම සිහිතුක ප්‍රතිසන්දිය ඇති කෙනෙක් දැනද්දි කියලා කේන්දර බලන එකවත් නැත්නම් අතීත භවයක තියෙන තෘෂ්ණාව මේ මට ඇවිලා තින්නේ කියලා මේ කියලා දීලා තියෙන වාං හැලි කටපාඩම් කරන එකවත් එහෙම නැත්නම් මේ කොච්චර මහන්සි වුණත් මේ ජීවිතේ මට නිවන් දකින්න බැරිය. ඒක සඳහා තව බුදු දහසන ඇතුළකන් හිතෝ නෑ කියලා කියන එකවත් ඒව නැත්නම් මේ ගෝ ජනප්‍රිය මතයක් වෙන සියල්ලම බුදු නිවන් දකිනකම මම බුදු වෙන්න ඕනේ බුදු කරගන්න නිවන් දකින්න ඕනේ කියන අප්‍රමාද ධර්මවත් නොවේ ඉන්නා. බණහනකට තේරෙන්න පුළුවන් කලාතුරකින් කෙනෙකුට නැත්නම් කලාතුරකින් චිත්තක්ෂණයක මේ ඇහ මේ රූප මේ චක්ක විඥාන මේ ස්පර්ශ ආදී ඒ ඒ චිත්තක්ෂණයමයි මේ තෘෂ්ණාව පහළ වෙන්නේ ඒ ඒ චිත්තක්ෂණයෙම පහළ වෙන බව ගන්නවා නම් එතනම නිරුද්ධ කරන්නට ඒකමයි දෘෂ්ටි ඒ දෘෂ්ටිය තමයි මේ විපස්සනා සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ මේ විපස්සනා සම්‍යක් දෘෂ්ටිය කෙනෙකුගේ පහළ වුණා නම් ඒ බුද්ධලයා ඉසගිනි ගත්තෙකුටත් වඩා ඉතාමත්ම සංවේගයක් පහළ කරගන්නවා පහළ වෙනවා ප්‍රමාදය වසක්ති සම්පතේ වැටෙනවා. අප්‍රමාද වෙනවා නිතරම ඒ තමන්ගේ ආධ්‍යාත්මික වන්නා වූ ඇහ කන නාහේ ජීව කය මන කියන ඉන්ද්‍රිය ටික බලන්න. එහෙම නැත්නම් ඒ වාට්ල ගොතුරු වෙන්නා වූ අරමුණු වෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය ධම්ම කියන කොටස් බලන්න. ඒකෝත් ඒ කුද්දල කවදාකවත් මේ අනුන්ගේ දේවල් බලන්න හෝ අනුන් තමන් දක්ලා කියන දේවල් බලන්ට අරවා බිම තියන්න හිතෙන්නේ නැහැ. තමන්ට මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගිය යුතු දැකීම සඳහා විහෙස වෙන්නා වූ මේ රූපයත් ඇහ අනස්සබ්දයක් ආදී දේවල් ඒක ප්‍රත්‍යක්ෂ භාවනාවක්. අනුන් තමන්ගේ කියන දේවල් හෝ අනුන් ක්‍රියා කරන විදියට තමන් හිතා ගන්නා දේවල් කවදාකවත් ඒකෙන් ප්‍රත්‍යක්ෂයට සම කරන්න බෑ. ඒ නිසා ඒ පුද්ගලයාට පහළ වෙන්නා වූ සංවේගය ඒ පුද්ගලයාට පහළ වෙන්නා වූ අප්‍රමාද ගතිය ඉසගිනි ගත්තෙකුටත් වඩා ඒ පුද්ගලයාට පැහැදිලි පෞරුෂත්ව වෙනසක් ඇති කරගන්නවා. ඊට චිත්තක්ෂණයකට කලින් ඒ පුද්ගලයා ලෝකයා විසින් පේමන ලත් පෙන්වන ඊ타මත්ම තුච්ච ඊ타මත්ම පහත් ඊ타මත්ම කෙලසිත ස්වරූපයක ඉන්න පුළුවන්. නමුත් ඒ කෙලෙසිච්ච ස්වරූපයක පවා ඉඳගෙන සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන්න පුළුවන් බව සම්ප්‍රදාන කූල බෞද්ධයාට අමතක වෙලා තියෙනවා මේකට මම තනි වචන පාවිච්චි කරන කුහකකම මේක සාසන විනාශය අපිට කුහක වෙන්න අයිතිවාසිකමක් නෑ අපි අයිතිවාසිකම දෙන්න ඕනේ එක එකනකට ඒ බුද්ධලට සම්‍යක් දෘෂ්ටිය පහළ කළ දෙන්නකොට කොච්චර කෙලෙසිලා මේ මොහොතේ හිටියත් ඊගා චිත්තක්ෂණයෙහි ඒ කෙලසීම උග්‍ර මත නිසාම ඥානය පහළ වුණා කන්නදිත් පහළ වෙන අවස්ථාව තියෙනවා. ඒක ඇති වාදිකමට සරුවචන් නාතිකව බලපෑමක් කරන්න බෑ. මොකද මේක සරුවචන් නාතික ධර්මයක් නෙවෙයි ඒක න්‍යාය ධර්මයක්. ඒක නිසා මේ අපි බුද්ධ ආගම රකින්නවාය රැකිය යුතු ආදී වශයෙන් යන සිංහල බෞද්ධ ආදී වශයෙන් අපි ලේබල් ගහගෙන ඒ අනිත්‍යයන්ට මේ සංඥා දෘෂ්ටි පහළ වෙලා නැතිය වෙන්න බැරිය මේක සංඥා දෘෂ්ටි නොවේ කියලා කියන හදනකොට එකම එක ධර්මයේ මත පේන්නේ අවංකකමක් වෙනකක්වත් හොඳවල්පත් වෙන්නේ කුක්කක. ඒකත් වංචනිකවයි වැඩ කරන්නේ. ඉතින් මේකට යෝගාචර ඉස්හාමත්ව ප්‍රේසංගෙන් තෝරන මගේ ජීවිතේ මම දැකලා තියෙන යෝගාචර ජීවිතයේ ಗುಣ විනාශ කරන ප්‍රධානම පිළිලයක් තමයි මේ කුක්කකම ඒක විවිධාකාරයෙන් පිළිගන්නේ. විවිධාකාරයෙන් පෙනී සිටිනවා. ඒක නමුත් හිත කෙනෙකුට නම් උදව් කරන්න බෑ. අනියමෙන් පුළුවන් නියමෙන් කොහොමදත් බෑ. ඒ නිසා තමන්ම නිතරම කලකිරීමක් වෙන්න ඕනේ මා තුල මෙන්න මේ විදිහේ අනුන්ගේ සම්මිය දෘෂ්ටිය මානින ඒ නිසා මගේ සම්මිය දෘෂ්ටිය කෙලසා ගන්න මෙහෙතුව කකක්. කුහනා කියලා මේක සාමාන්‍යයෙන් දක්වලා තියෙන ස්පත්තල මෙන්න මේක භයානක පැතිරෙන රෝගයක්. ඉතින් මේකට දෙයක් නැහැ. ඒ මොකද හේතුව අනු මොන විදිහේ කියන්නේ ගියත් මේ විවික්ක විචාර කියන දෙක ඒ බුද්ධලයාගේ සුවකතම රකින්න ආකාරයෙන් සුදුමාකාර විදිහට ඒ බුද්ධලයා සංසාරන. ඒ කියන්නේ මෙන්න මෙහෙම හිතාගෙනයි. එහෙම හිතානම් මගේ එහෙම නෙවෙයි කියන්නේ මෙහෙමයි කියලා අර කියාපු දේ ගත්ත දේ ඒකම ඔප්පු කරන්න උත්සාහ කරනකොට මෙන්න මේක තමයි මම කියන මිත්‍යා දෘෂ්ටිය. නැත්නම් මේ කාම්‍ය දෘෂ්ටිය අනිත් පැත්ත. ඒ වෙලේ කෙනෙකුට කරුවචනා විදිහටපත් උනත් ඉතින් උදව් කරන්න. ඒ මොකද මේක මේ දෙයෙන් හැදිච්ච ලෙඩක් නේ. ඒ සාසනේ වඩන්නයි මේ ලෑස්තියේ. අනුගේ දුක පිළිගන්නේ මේ හදන්නේ. එනිසා ඒ පිළිගන්නේ තියෙන්නේ සදාචාර පදනමක්. ගන්න උත්සාහය බොහෝ දෙනාගේ මේ ප්‍රසන්නතාවට ලක් වෙන්න පුළුවන්. නමුත් එකයි සිද්ධ වෙන්නේ ඒ උද්දලයේ උද්දලට එන එකට. ඒකට උදව් කරන්න බෑ. තමයි තමන්ලා කියන කම නිසා ධර්මයේ බුද්ධ රත්නය සංඝ රත්න මොනවාක්ද කියන්නේ. ඒක නිසා අපි නිතරම බලන්න ඕන අපේ දර්ශනය කොහොමද ඉන්නේ. ඒක බොහොම වරිවර්ණ කරන්න ඕනේ නැහැ. කාටවත් ඒක සංකර කරන්න දෙන්න හොඳ නැහැ. හිතනවා සංකර කරන්න දෙන්න හොඳ නැහැ. අපි ඒක පැහැදිලිව දැකමින් යනවනම් පේනවනම් අපි හදන්න කැමති නැහැ, හැදෙන්න කැමති නැහැ. අන්න ඒකට කියන්න පුළුවන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සරහා කියන සම්යදෘතිය කියලා මේක තමයි මේ විපස්සනා සම්මාදිට්ඨිය කියලා සඳහන් කරන්න පුළුවන්. ඒක තාම මාර්ගඵල ඥානකටවත් මාර්ග ඥානකට කිට්ටු කරලා නැහැ. නමුත් මේකෙන් තමයි ඊගාවට මාර්ග ඥානෙ පහළ කරන දෙන මාර්ග සම්මාදිට්ඨිය සලකාදී. මේකට ආසන්න වශයෙන් හේතු වෙන්නේ සමත සම්මාදිට්ඨිය. නමුත් සමත සම්මාදිට්ඨිය අර තියෙන කුහන ලපනා වගේ වැඩ අයින් කරලීමේ මූලික යාන්ත්‍රණය. ඒ ඕන තරම් ඒ තමයි මම විපස්සනා සම්මා දෘෂ්ටිය වරද්දවල තියාගෙන ඔය කියන සමතේ ඕල තරම් තියාගන්න පුළුවන්. අතුරු මිනිස්සුන්ගේ ලොකු දෙයක් වෙනවා. මේ අදත් වෙනවා එදත් උනා සාසනයේට මං කනගාටු වෙන්නේ ඒ දුකලා ගමන්න දෙයක් කරගන්න කියලා. ඒක නැත්තම් සමන්ඩ කරයි උපරිම දෙයකට කියලා මේ බාහිරයට හැරීමෙන් දක්වන ආදර්ශය නම් දාගමත නොගැලෙන තරමේ අන්න අන්‍යාරංග වල දක්වන ඒ නරක ආදාතයක් කරතියි. ඒ තේරගෙන තේන් කියන්නේ විපස්සනා සම්යුක්තිය කියන එක අමුතු જાති එකක්. ඒක අමුතු જાති සම්යුක්තිය. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තෙන්නන් ඉස්සර වෙලා මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය නිරෝධ සත්‍යයක් දක්වීම උකාමත්ත කලකිරීමක්. කලකිරීමක් ගියේ යුතු දෙයක් ඒකට අයත කලින් අර සඳහන් කරේ දුක්ඛ සත්‍ය වෙන්නේ ඇහැ රූපය ඇහැ චක්කු විඥානයේ උත්පාදයේ වේදනාව, චේතනාව, සංකේතනාව, සංහාව එකක්ක විකාර දෙන්නේ ධර්මනික. ඒවා චිත්තක්ෂණ. ඒ ඒ චිත්තක්ෂණේ මේ තියෙන වාතාවරණය ඇතුළ ඕන වෙලාවක තෘෂ්ණාවක් පහළ වෙන්න පුළුවන්. ඒ අතීත භව තෘෂ්ණාවක් කියලා ගන්නවා නම් ගතරකමක් නැහැ. නමුත් මේක නම් කියලා කියන්නේ එතනමයි පහළ වෙන්නේ. මේක පිළිබඳව අතීතේ දාලා හිතාගත්තද ඒ දෝෂයක් නෑ. නමුත් ඒකේ උච්චවස්ථාවට යනකොට නම් පැහැදිලිව පේනවා එත්තේකේකා එත්තා එත්තේකා තන්න උපජ්ජමාන උපජ්ජති නිවිතමාන නිවිත. උපදිනවනම් රූපයක් උපදින්න පුළුවන්, ඇහෙක් උපදින්න පුළුවන්, චක්ක විඥානයක් උපදින්න පුළුවන්, ස්පර්ශයක් උපදින්න පුළුවන්, වේදනාවක් උපදින්න පුළුවන්, සංඥාවක් උපදින්න පුළුවන්, සංස්කාර චේතනාව උපදින්න පුළුවන්, සංඥාව උපදින්න පුළුවන්, විචක්කය උපදින්න පුළුවන්, විචාරය. ලැබ ගන්නවා කියනකොට නම් කියන්නේ කලින් ඉපදිලා දැන් ලැබගත්තයි කියන්නේ. ඒකත් එක නිවීම දෙයක්. ආන්දීෙන්දී දන්නවනේ මෙන්න මෙතනම ඉපදුනේ කියලා අර කිලෝමීටරයක් අතර බලවත්න සමතක් කරා ආගේ යම් කෙනෙක් නිදානේ දන්නවනම් ඒක එතනම ප්‍රහාණය කරන්න ඒ බුද්ධයාට ශක්තියක් ධෛර්යයක් උපලක් ගන්නවත් පාඩයි. ඉන්නේ නැතුව ඒක හිතනවනම් ආයරි සුභාසින්තනයකින් අපිට මේක සිද්ධ වෙයි. මගේ ගුරුවරයා දක්ෂ නිසා සිද්ධ වෙයි. කටපාඩම් කරන්න කරගෙන යනකොට මට වෙයි. එහෙම නැත්නම් අනුන්ට කරන පින් නිසා මට වෙයි. මේ සියරෙම වෙන්නේ අර ප්‍රමාදයක්පත් වෙනවා. ඒක වඩා මේ මොහොතමයි මේක ඇති වෙනව නැති වෙන්නේ මේ මොහොතමයි මේක නැති වෙනව නැති වෙන්නේ කියන එක විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආරක්ෂාවක්. ඒකයි මොකද සමත සම්මාදිට්ඨිය මේ කියන අප්‍රීග්‍රහය ගැලපෙන්නේ නැහැ. සම්මසකතා ඥාන සම්මාදිට්ඨියට මේ අප්‍රීග්‍රහය ගැලපෙන්නේ නැහැ. මාර්ග සම්මාදිට්ඨියට මේ අප්‍රීග්‍රහය ගැලපෙන්නේ නැහැ. විපස්සනා සම්මාදිට්ඨියයි ප්‍රායෝගික වශයෙන් දුක ගැනීම කරන් දෙන්නේ. අන්න ඕකයි අපිට මේ අද නිස්සාරණ වන්නේ වර්තමානයේ පැහැදිලි කර දැනගත යුතු දේ. මෙතෙක් කරපු විස්තර අනුව හෝ සමන්තල භාවනා අනුව දැක්වෙනකොට වැටහෙනවා නම් සමන්තම ආස්වාද ප්‍රස්වාද ඉන්දීන හැකිලිම ආදී මූලික අරියත් මාර්ගයේ දක්වා ගමන් කරන භාවනාවේදී කොට මේ වායෝ පොත්හත ධාතුවත් කයේ ස්වභාවයක් ඒ කය ප්‍රසාදය නිසා අනෙකුත් ඇහින් දැකින් නොලබ නොපත හිත යනවා නම් මේ පිළි නැතිමතෝ ආස්වාද ප්‍රසආතේට ඒතන උපදින්නා වූ ඒ මෙනෙහි කරන හිත මෙන්න මේ කාරණා තුන මතම සංසාරය ඇති වෙන්න පුළුවන් මේ මතම නිරෝධය ඇති වෙන්න මේ වායෝ පොත්හප්ප ධාතුව කියන කාලය යන හුලං රැල්ල මතම કૃષ્ණා පහළ වෙනවා. පහළ වෙනවනම් පහළ වෙන්නේ එක මතයි එතන හිතේ ඒකම එතන පහළ වෙන કૃષ્ණා දුරු කිරීමම නිවනමයි ඒක සමහර වෙලාවට తాවකාලික වශයෙන් එක ලබනවාට කියනවා සාදාංගදී කියලා. ආ මේ දේ විශ්වාස කරන්නේ නැත්නම් ඒ පුද්ගලයාට මේ ප්‍රතිපදාව වෙන මධ්‍යම ප්‍රතිපදාව වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි සම්මා දිට්ඨිය පිළියම් කටයුතු මට්ටමට දුර වෙනවා. ඒක ඍජු කර ගන්න වෙනවා මේ සම්මා දිට්ඨිය පෝෂණය කළ යුතු අනුග්‍රහ ධර්ම පහක් මාර්ගය. සීලය අනුග්‍රහ කරන්න ඕනේ, සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ, සුතෙන් අනුග්‍රහ කරන්න ඕනේ, බණ අහන්න ඕනේ, සාකච්ඡානුග්‍රහිත කරන ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. සමදානුග්‍රහිත දෙන්න මේ කුත්ලාගේ හිතට සමාජයක් ඇති කරගෙන දෙන්න ඕනේ. ඊට විපස්සනානුග්‍රහිතෙන් කපල දාන සීලවල කපල ගතයුතු දේවල් ගැනීම කියන මේ අනුග්‍රහ පහ මාර්ගයේ මේ ඊපස්සනා සම්මාදිට්ඨිය ඉදු කරගත්තොත් නම් ඒ කුත්ලාට ඊගාවට කියන හේතු ඵලය හෝ හේතු ඵල විමුක්තිය ප්‍රඥා ඵලය හෝ ප්‍රඥා ඵල විමුක්තිය කියන මාර්ග ඵල ඥාන ලබා ගන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට කෙනෙක් කියනවා නම් මේ ආස්වාද ප්‍රසආපේ මත කොච්චර වෙලා භාවනා කරත් ඒකෙන් කොහොමද නිවනක් ලබන්නේ? ඒකෙන් නිවනක් ලබන්න බැරිය. මොකද අපි ත්‍රි හේතුකද නැද්ද දන්නේ අපිව කටපාඩම් කරේ තුලයි කුටි දන්නේ අපි මේවට කියන්නේ විචක්ෂණ උත්තර කරන්න දන්නේ නැහැ. ඒ නැත්නම් අපිට හොඳ හොඳ ගුරුවරුගෙන් ආශිර්වාද ලැබෙන්නේ නැහැ ආදි වශයෙන් නැති බැරි දේවල්. ගොඩාක් ඉස්සරගෙන ගියා. මේ සම්මිය දෘෂ්ටිය මේ මේ රුක්මයි නැත්නම් ස්පර්ශයයි කුෂ්ණාව පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ කුෂ්ණේ කුෂ්ණා ස්පර්ශයයි කුෂ්ණාව හේවෙනවා හේවෙන්න පුළුවන් මේ කියන අදහන් නැත්නම් නැත්නම් එනේන විස්මරලක් ගියා ඉතාමත්ම සාදරව එකින් එකට එකින් එකට අලුතින් බලන්නාසේ මේකමයි තෘෂ්ණාව තියෙන්නේ මේකමයි නිරෝධය තියෙන්නේ කියන බැල්මලාකාරී බැරිලා ඉතින් ඒ බුදුරට මේ බලන්න බැරි තැන චිත්තක්ෂණය තමයි මේ කියන්නේ සම විපස්සනා සම්මාදිට්ඨිය අන්තභාගය පැත්තටපත්. පොර වෙච්ච පැත්තටපත්. තමන් ඔසවාගෙන යන්න බැරි පැත්තටපත් වෙනවා යන්න හොතක මුළු හදින්ම ඒ නොඋත්තරන්න මේකමයි කුච්චාවට හේතුව මේකමයි නිරෝධ සත්‍යයට හේතුව කියලා එන එන හැම හුස්මක්ම තාම සාදරයෙන් බලන්න පුළුවන් නම් ඒ පුදුලයි කුසල ඡන්දේවත් ශ්‍රද්ධාවත් කවදාකවත් වැටෙන්නේ නැහැ. එහෙමනම් ඒ තීන සම්බුද්ධිය අනිවාර්යයෙන්ම ඉදිරියටම තල්ලු කරගෙන තල්ලු කරගෙනම යන්නේ. එහෙම නැත්නම් ඒ හුස්ම රැල්ල මත නෙවෙයි නම් මේ හුස්ම රැල්ල වදින තැන නාසයේ හෝ හුස්ම රැල්ල නිසා පින්බෙන හැටින උදරි ඇත්තා වූ කාය ප්‍රසාද ස්වરૂපේ අර වාගෙම තෘෂ්ණාව ඇවිල්ලා ඇලෙන ලාට්ටුවක් එතනමයි ගලවනවා නම් ගලවනවා. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසආදී නාටකාග්‍රේ හැපෙන තැන හෝ ආස්වාද ප්‍රසආද වාතයේ නිසා පිම්බී නැතිවීම සිදු වෙන බව දැනගන්නා වූ මේ කරන හිත කියන එකක් තියෙනවා. මේ වෙනකොට මේ මිනිකෙක පහළ වෙනවා නම් ඒක වදින තැන. ආන්න මේ හිතක් ඒ කාන්තිම තෘෂ්ණාවට ලැබුම් පොලක් මේ හිතත් තෘෂ්ණාව පහළ වෙකන ඉදුණු දැන මෙතන නිරෝධේ පහළ ඊගාට මේ කොච්චර ඊට ඉස්සර චිත්තක්ෂණය කොච්චර කැලේලා තිබුණත් ඊගා චිත්තක්ෂණයේ තෘෂ්ණාව පහළ වෙන හැටි දැක ගන්න පුළුවන් නම් එතන නිරෝධයට පූර්ණ එක්පට පිටාව සකස් වෙනවා. නැත්නම් මේ තුන එකට ගමන් කරන තාක්කල් අපි කියන ස්පර්ශය කියලා, ප්‍රස්ත චෛතසිකය කියලා විපස්සනා চৈতසිකය බොහෝ කාලවට අල්ලගන්න දැනගන්න තේරුම් ගන්න අමාරු දෙයක් කියලායි උගන්වන පොත්වල උගන්වන. ඇත්ත ඒ මොකද අපි යම් කිසි දෙයක් විඳිනකොට මේ වැඩ වෙලා ඉවරයි. උස්මක් ඇවිල්ලා නාටකාගේ වැඩිලා දකින්න මෙහි කරන හිඳ පහළ වෙලා ඒ තුනේකට ගමන් කරලා වින්න හුස්ම සීතල බව හෝ උණුසුම් බව කියන වින්න දේවත් ඇවිල්ලා ඉවරයි. හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ ඒ විඳිනට ඇවිල්ලා ඉවරයි. එහෙම නැත්නම් හොඳ දෙක හොඳ නරක දෙකම සැප දුක් දෙකම නැති අදුක්කම සුඛ වේදනාවක දැන් ඉන්නේ කියන තැනට උන් විඳිනට ඉවරයි. ඒ නිසා අපට ස්පර්ශයේ කියන මගේ දේවල් පිළි පිටිපස්සේ කියේ. නමුත් මේ සමුදේ පෙන්නකොට හෝ නිරෝධේ පෙන්නකොට කිසිසේත්ම සාමාජිකත්වයේ අඩුපාඩුකමක් වෙනවා නෑ පූර්ණ අවස්ථාව තුන මොකද සමහරුන්ට මෙතන මේ ස්පර්ශයත් නිරන්තරව සසන්ති කුස්සා උපතින් පටිච්ච නිරූපදීන් තේන පස්කුසයෙන් පස්සා මේ ස්පර්ශය ලබවා ස්පර්ශ අපි කරන්නේ අපි කලින් ගත්ත අගයන් ආඩම්බරයක් මත ඉඳගෙනයි යම් කිසි කෙනෙක් හොඳට නිරෝධය ගැන කල්පනා කරලා හොඳට සුත්නා ගැන කල්පනා කරලා මෙතෙක් තිබුණු අගයන් ආඩම්බරය අපි කියන්නේ හනවිති කියලා කියන්නේ අපි රුචි මරුචික සියල්ලම පහා තබලා මේ ස්පර්ශයේදී අස්පර්ශයේ වශයෙන් බලන්න පුළුවන් නම් කොහේ ස්පර්ශය ස්පර්ශ කරයි කියලා. ස්පර්ශය ස්පර්ශ කරන්නේ ඉතිමන්තිකම් කියනෝ නම් තමයි. තේරුම් බේරුම් කියනෝ නම් තමයි. ඒ පිළිබඳව මනාවමනාපකම් කියනෝ නම් තමයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. මනාවමනාපකම ගියේ ගමන් ස්පර්ශය ස්පර්ශ නොකතාකාරිනවා යෝගාවචරයා මේ කලින් කියන ධර්ම මාර්ගය දන්නේ නැත්නම් කිනු මොනවාක්වත් තේින්නේ නැතුව ගියා. භාවනා කී රසයකුත් නැතුව ගියා. සතිය කැඩිලක් ගන්නෙත් නැහැ. සමාධිය කැඩිලක් ගන්නෙත් නැහැ කියලා මෙච්චර ඉතාමත් වටිනා වශයෙන් අල්ල ගන්න බැරි තරමට ගිය ස්පර්ශයේදී ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට ගිහිල්ලා ඒක කියව ගන්න බැහැ. අන්දමන්ද වෙනවා. මේ මොකද උනේ කියලා හිතනවා. වටපිට බලනවා. ආයෙ හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා. කුම්බනවා අකුලවනවා ඒ මොකද ස්පර්ශව ආපහු ස්පර්ශ කරවන්නේ නමුත් අපි තේරුම් ගන්න පුළුවන් නම් මේ අපි දෙකක් කතා කරමු මේ අරණ්‍යගත ජීවිතේ නිසා හෝ සීලේ නිසා හෝ අපි ළඟ තිබුණේ පරණ මත මත ආන්තර අයින් වෙලා කුචියාර්ථකම් අයින් වෙලා මනාපමනාපකම් අයින් වෙලා ඊට පස්සේ ස්පර්ශයෙන් ස්පර්ශ කරගන්න බැරි තරමට වැඩි වෙනවා ඊට වැඩි යනවා ස්පර්ශ ස්පර්ශ කරගන්න බැරි වත් වුණා නම් ඒක සාම වදිනතයි මේ සත්‍ය උගෝත් පැය ගණන් ඉඳලා ඉතින් මේක හේතු ගන්නලා දෙන්න ඕනේ මෙන්න මේ මේ සමතුලිතතාවයට හිත පවත් ගන්න පුළුවන් මේක බොහොම වටින තැන. ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ කියලා කියන්නේ අන්තභාගයේ තියෙන ලෝක ලක්ෂණ නෙවෙයි. ඉරිවැටීම් නෙවෙයි, කොරවීම් නෙවෙයි, සතිය බැඳීමක් නෙවෙයි, සමාධිය බැඳීමක් නෙවෙයි. ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ නැතුව කවදාකවත් උපසනා කරන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමයේ පිළිබඳ චෝදනා කරන ඇත්තෝ කියනවා බොහොම ඉක්මනට මේ සංඥා වේදී නිරෝධයට පවා යනවා වගේ වැටහෙනවා. ඒගොල්ලෝ හිතනවා දැන් නිවන් දැක්කයි කියලා සෝවාන් වුණයි කියලා. මේ මේක පිළිබඳ විවේචනය කරනවා. ඇත්ත. මේ தත්ත්ව උනාට වැඩි උතුම් කළ කලකෝත් ඒ උදල සංඥා වේදී නිරෝධයට කියයි කියන කල්මත හිතන්නේ ඉතිය. නමුත් ඒක හිතින්දක් විතරයි. ඒක ආදා කිම්බීද හැකීමේවත් කියන හිතක් නෙවෙයි. හිත පිට ගිහිල්ලා. ඒ ආගම තමයි ස්පර්ශ ස්පර්ශ නොකරන මට්ටමට ආවට පස්සේ ඊමඟ මොකද උනේ කියලා කල්පනා කරන්න යනවා ඒ තරම නෙමෙයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවනේ අවශ්‍ය කරලා තියෙන්නේ ඒ தත්වයේ ඇතිලා තියෙන මේ කුසයිදවයි ඒ හේතුමත් ඒ தත්වේ පවතිවා මට මේ මගේ හිතට මේක විසිනින්ගේ බලා ගන්න ලැබේවා කියන උලන් වදින් නැත්නම්කවත් මේ ඉදපන්දන් දැල්ලක් පහන් දැල්ලක් වගේ එහෙමයි පවත් ගන්නවා. අච්චර අර පොත්වල කියලා දෙන්න බැරි එහෙම නැත්නම් විග්‍රහ කරන්න බැරි තාමත් ගැඹුරුයි කියන මේ ස්පර්ශේ පවා මේ විදිහට භාවනාවේදී යම් යම් අවස්ථාවල යම් යම් යෝග අවස්ථෙන්ද විශේෂයෙන් තීතර වෙනවා. ස්පර්ශයන් අපි මනාපිත නිස්පර්ශ ස්පර්ශ කරන තාකදම අපි ඒකට දිග කියනවා පළල කියනවා ආකාර කියනවා සතහන් කියනවා හොඳ නරක කියනවා මේ සී කතාව කියන්නේ මුජානාන්තයේ යෝගාචරෝදමලු කරවන්න නෙවෙයි මේ ස්පර්ශය ස්පර්ශ කිරීම ගැන පටන් ගත්තාම තැනකදී ස්පර්ශය ස්පර්ශ මොකක්ද කරන්නේ එතෙන්දී භාෂාව ගොළු වෙනවා ව්‍යාකරණ වලින් කියාගන්න බැරි වෙනවා නමුත් ආපු මාර්ගය කියාගෙන යනකොට යෝගාවචරයට හිනවා ආගමින කර්මස්ථානාචාරයට හිනවා මුග්ගිය ගමනක් දැන් මුග්ගිය පලාපට ඉතිතියි ඊට පස්සේ තමයි වේදනාවන් පාල වෙන්නේ මනාප වශයෙන් හෝ අමනාප වශයෙන් හෝ ස්පර්ශෝ ස්පර්ශ නොකරන අවස්ථාවේ පහළ වෙන වේදනාව අදුක්කම සුඛයි. කිසිම සුඛයක් නැහැ කිසිම දුක්යක් නැහැ. දන්න කෙනියට අන්දමන්දයක් කලකොලයක් අක්කුමුක්කු වීම දන්න කෙනාට ඒක තමයි. වේදනාව නැති බව කියන කපේ මෙන්න මේක මත ඉඳගෙන සංඥාවල් ඇති කර ගන්නවා නම් ඒක මත કૃષ્ණා පාදක ආය සංසාරේ පැතිරෙනවා මේක හොඳයි මේක මගේ මේක මට විතරයි පුළුවන් මේක මම කට්ටියට කියලා දෙන්න ඕනේ ගුරුවරයන්ට උගන්වන්න ඕනේ ආදි වශයෙන් මේක මේක සටහන් ගලා ගන්න හදනවනේ ලකුණු තියා ගන්න හදනවනේ ඒ කියන්නේ මේකට යන්නදරලා බලහින්න දන්නේ නෑ මගේ කරගන්න හදනවනේ මේ මැත්තේ භාවනා හිර වෙන්න පුළුවන් ওই ධම්මුද්දච්ච පහාන නැත්නම් ධම්මුද්දච්ච අ ධම්මුද්දච්ච පහාන ක්‍රමයේදී මේ වගේ දාන්න කටුද්දච්චක් පහ වෙනවා කියන්නේ කවදාකවත් නොදිට නොදැක්ක විදිහට නොදන්න විදිහට මේවා බලාගෙන ඉනකොට පුදුමාකාර විදිහේ සතියක් සමාධියක් උපේක්ෂාවක් නිකාන්තයක් වගේ පහල වෙනවා. එතකොට යෝගාචර උත්සාහ කරන මේකේ සංඥාවක් කරන් තියාගන්න. මේක ලකුණක් කරගෙන ඉන්න. අතුරුගන්නේ බැරිකමයි මේක තියෙන විශේෂ දේ. නමුත් ඒකේදී ලකුණ ගන්න උත්සාහ කළොත් ප්‍රධාන වශයෙන්ම මූල කර්මස්ථානේ හිත ගැලෙනවා. ඒ ඇති. මෙතෙක් ආපු ගමනට මෙතෙක් කරගෙන ආපු ඉතාම සූක්ෂම සමබර භාවයේ සම්පූර්ණ කඩානක් විදියට නමුත් ඒ වෙලාව එකවර කඩාවැටෙනවා. ඉතින් ටික ටිකෙන් ටික ඊට ආරමුණු දිගේ රස විඳලා විඳලා අන්තිමට ඔතනින් පටන් ගන්නතර ගන්න එක පාරක් නිින්දකට වැටෙනවා වගේ ගැස්සිලා අවදි වෙනවා. ඒකෝට යෝගාචර වටවලාගේ රවුන් දෙක තුනක් ගිහිල්ලා ඉවරයි. ඒ මොකද මේ සංඥාවක් නැති තැන සංඥාවල් පෙන්වන්නේ නැති තැනවල සංඥා කඩන්න උත්සාහ කරන සංඥා ගන්න උත්සාහ කරන. හරියට අහසේ චිත්‍රාලින්ද හදනවා. මේක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. Taman දරගන්න උදී ඉස්සලා ස්පර්ශ වශයෙන් නැතුව ගියා, වේදනාව වශයෙන් නැතුව ගියා, සංඥා ලබා ගන්න සත්‍යයක් පහළ වෙනවා. එහෙම තැනක චේතනා පහළ කරන එක සංසාරත බෑ. චේතනා නැති තැනට මේකම හේම බලාගෙන ඉන්න තැනට යනවනම් නිවනටපත් වෙනවා. ඊමණට උනන්දුවක් ඇති කරගන්නවා. සංඥාවක් නැති තැන සංඥාවක් ඇති කරන්න ගියොත් ඒකත් චේතනාවක්මයි. මම මාගේ කරගන්න හදන උත්සාහයක්මයි. නමුත් සංඥා නැති බව දැනගෙන තමන්ට කොහොමදක්වත් සීල ආරක්ෂාව තියෙනවා, සති ආරක්ෂාව තියෙනවා. ඒක දිහා හොඳට බලන්න පුළුවන් නම් ඔන්න චේතනා නැති. භාවනා නොකරන, මෙනෙහි නොකරන, ප්‍රයෝග නොකරන. ඉස්සරට ගන්න. සමහරවිට මේනෝට අරමුණකුත් නැහැ. ඒක කලකොලිකුත් නැහැ. කලකොල වෙන්නේ අර කෝඩ් වටිනිකා. නොදන්න කම නිසා, කෝල ගැටි නිසා එහෙම නැතු හොඳට චේතනා පහළ නොවි. සංස්කරණේ නොකර ඉන්නේම බලන ඉන්නවනේ. යෝගාවචරය මුල ඉඳලාම ආපු වැඩ පිළිවෙලේ නිවන ගමන වැඩ පිළිවෙල. දිවා ගමන වැඩ පිළිවෙල. නිරෝධ කරන වැඩ පිළිවෙල තව ඉදිරියට පියවරක් ගියා. අන්නේ විදිහට චේතනා මට්ටමේ අඩු වෙනවා නම් චේතනා නැති ක්‍රියා නැති කතා නොකරන මෙනෙහි නොකරන කල්පනා නොකරන හිතක් ආවොත් ඒක තෘෂ්ණාව දැක දැක දන දන බස්සන්න කියනවා. දන දන දැක දැක දැක දැක දන දන නතර කරන්න පුළුවන් තරම්. ඒකම තමයි අපි කාලු. හරිම ඒක ආකාරයි. හරිම පදනම් විදිහට ගත්තත්. හරියට කොමුණා වගේ රහෙන් තල්ලු කරලා දැම්මා වාගේ තල්ලු එලවලා දැම්මා වගේ සාහල ගතියක් තනි ගතියක් දැක්කේ. ඒ මොකද සංසාරෙ මෙතෙක් කල අත්ත නෑර ඊනෙන් බව. අපිත් එක ස්වර්ගව හැදිරෙනා වූ තෘෂ්ණාව මේ වෙනකොට චිත්තක්ෂණයකට කරකැවෙනවා. ඒක අපේ ජීවිතේ ඉලක්ක නැතුව ඇත. මොකද වෙන්නේ කොහොමද වෙන්නේ ආදි වශයෙන් ඒ ඇති වෙන භාවනා ස්වරූපේ මහහිත්තියක් පාළු ගතියක් විශාල ඉදපාඩු සහිත තර මම විතරක් අන් වෙච්ච ගැතියක් වටේන පටන් ගන්නවා. යෝගාචර ළමාට මමත් අමතක. ඊළඟට හොඳට බලන්න පුළුවන් ඉවෙන් හිතක සබ්බ පාපස්ස ආකරණන් කියන මූලික தත්ත්වයේ තියෙන කිසියම් කුෂ්ණාවක් නැහැ කිසියම් තරහක් නැහැ මේ මොකද්දෝ අන්දමන්ද භාවයක් නැහැ මොකද මේ මේ මොකද මේ කලබලයක් කලකොලයක් මොකුත් නැහැ මොකද ඔය ඒ දක්වා ආත්මාර්ගය දන්නවනම් කුෂ්ණා විතරක් නෙවෙයි දේශේ පහළ වෙන්නේ නැහැ මේ සුෂ්ණාව නැති වෙනකොට තමයි හුඟක් වෙලාවට ඒ ද්වේෂයේ මාර්ගයෙන් මේක එපා කරවන, කම්මැලි කරවන, ඒ වෙනසන් නිින්දටපත් කරවන තත්ත්වයක් තියෙනවා. මොකද මේ තාකල් හිත දෙවන්නේ සහිතවයි ගමන් කලේ දැන් මේ දෙවන්න නැති වෙච්ච නිසා පාරම්පරිකයක් දැයි. නමුත් මේ තමයි අර සක්කාය විච්‍ය දැන් කුඩු කුඩු වෙලා, කැඩි කැඩි වෙලා, විනාශ වෙලා යන්න පටන් අරගත්ත නිසා දැන් මේ මට මම මාගේ කියාගත්ත එක තිනේ. හැබැයි දර්ශනයේ කිසිම පාඩුවක් ඒ දර්ශනයේ තියෙන විශේෂ ලක්ෂණ ටික තමයි මම මේ එකින් එක එකින් ටිකක් විස්තර කරේ. ඒකේ කිසිම ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ වේදනාවෝ වින්දනයක් කරන්නේ සංඥාවෝ සංඥා ගන්නෙ නෑ චේතනාවෝ චේතනා පහල කරන්නේ නෑ ශික්ෂාවෝ පැනලා ගිහින්. ඉතින් මේක අකරතැබ්බයක් ඒක කලබල වීමක්ද පාර කලබල වී අන්ධබන්ධ වීමක්ද කියලා කල්පනා කරොත් ඒ කියන්නේ මම අර කර්ම කරන ලද නැවත නැවත කියන මේ සමත විපස්සනා සම්මාදිට්ඨිය හිද ගන්න. විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ කප්පාදුව. කප්පාදුව. ඒක හිතන්නේ මුත්තර කල් වඩාගෙන හුරු වැඩි ඉලක්ක කියන්නේ. කප්පාදුව කියන්නේ මොකක්ද? ගහක් හදාගෙන යනකොට ඒකේ අනවශ්‍ය කරන්නා වූ යම් කොළඹීමක් කියනවනේ මගුල් ගල්බන්දියක් තියෙනවනේ මේ මේ දෙරච්ච අද තියෙන ඔක්කොම කපලා දාන්න. කපලා දාලා හොඳට අවුවට උලන් වශයෙන් තරාවක් ඇති කරගන්න. අන්න ඒ අතුල විතරයි පළදරයි. අර ගිය අතුල හරි මකුල් ගල් බැඳි කියවයි හරි. කොළවීම හරි වුණොත් ඉති බීජ වලට හේතු වෙනවා. ගහේ රාම දුර්වල කරනවා. උදුනට කලාවැදෙනවා. ඒක හිතන කප්පාදු කරන්නේ මේ කප්පාදු කරන්නේ මේක එක්ක ගමන් බෝර දාලා වතුර දාලා හදතුවා තමයි. මේ කප්පාදුනක කාදාකත් අස්සන්න ගන්න විශේෂයෙන් ඔය තේ ගතුර කෝපි ගතුර ඇපල් ගතුර නිදි ගතුර වගේ ඒවායිදී කප්පාදු අත්‍යවශ්‍යයි. ඉතින් අපි කියනවා නෑ නෑ මේ මේ කුෂ්ණාව ටික හොඳ කුෂ්ණාව මොකද අපි භාවනා කරනකොට අපි කුෂ්ණාව. නැත්නම් මේ මේ ස්පර්ශය හොඳයි ඒ මොකද අපි විපස්සනා කරනකොට අපි මේ මේ ස්පර්ශය. මේ වේදනාව හොඳයි. ආදි වශයෙන් මේ වගේ සාම ඇලෙන බැඳෙන ගැටි කියනවනම් තාම කප්පාදු මේ වගේ මොකක්ද කියන්නේ. ඉතින්කට කුමාර තියාගෙන ඉන්නවා. ඒක සමාධිය බලන් කප්පා දෙකවල එක කට්ටට කපන්න. කවදාක කප්පා දුකට දෙකට කරනොත් උතුම් වතුර බින්දුවක් කියලා පළ ඉර දිගේ ඉන්නේ. කප්පා දුක කපන්න ඕනේ වතුර බින්දුව වැටිච්චාම හැදෙන කාලය. මට්ටම කපන්නේ නැලට දෙක කපන්න. ඉතින් මේක ගන්න නැත්නම් කාම අවශ්‍ය නැ සංඝාර දිගට යන්න ඕනේ කරපින්. තා මොනම හොඳ බබෙක් වෙන්නේ ඉතින් සියලුම කරන්නේ අර කප්පාදු කරලා ලවුට්ටු කරගන්න එකයි ඔතන අල්ලනවා කුණක්. කප්පාදු කරත්තේ පැලේ. පැලිස්සහම ඔතන වතුර ගිහිල්ලා මොනවාර වෙලා ඒක දිගේ මදේ ඉරි මදේ යනකම් කුම් වෙන්න පටන් ගන්නවා. ඒක සමතු සම්මාදිට්ඨිය පණ්ඩලා ලබන මේ විපස්සනා සම්මාදිට්ඨිය මේ මේ පස්ස වේදනා සංඥා චේතනා අන්නාදී සෑම තැනකදීම ඉර නොවිසු නොඇසු නොබිරු තත්යකටපත් ඉතින් ඒ ධර්ම අපි සාමාන්‍යයෙන් ඔය සම්මිතක පවත්තන සූත්‍රයේ උපරිවට්ට ද්වාදසාකාරය විස්තර කරනකොට බොහෝම ලයයට කතා කරනවා උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ක මුදපාඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝකෝ උදපාදි ඔය කියන්නේ කයි කියනකොට බොහොම ජයද කියලා. ඉතින් ඇදලා පද්දලා ගියේ. නමුත් භාවනා කරන්න කියලා උටෙන් ආවම නූල් බඳින්න වෙනවා. වේමුලනවා ගැහෙනවා පැද්දෙනවා. ඒ මොකද අර මෙතෙක් කල අපිත් එක තෘෂ්ණා සංසාර දිගට ගමන් කළ මේ පස්සේ ඉස්පස්ස නොකර යනවා. වේදනාව විඳින්න නැතුව යනවා. සංඥාවල් බොඳ වෙලා දිරව වෙලා යනවා. විරෝධ වෙලා යනවා. චේතන නිකම් නිකම් අවලංගු පාහි බාටපත් වෙනවා. ඒක තෘෂ්ණාව ගන්නවා. ඕන ඒකට හරි කාලු හරි බය වෙනවන සුළුයි. අද අකර්ම තත්යකටපත් වෙනවා. එහෙම නැත්නම් මොනවාකටද නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් කල්පනාවට වැටෙනවා මම දැන් භාවනා හරියදලද මොකද අල්ලපු විතරක් ලංකත් භාවනා කරන කට්ටිය මොකද කරන්නේ? නැත්නම් මට ආයෙ සුසුම අරගන්න ඕනද, කුම්බන්න ඕනද, හකුලන්න ඕනද ආදි වශයෙන් ආයෙත් අර ගොරෝසු සංඥාවල් ඇති කළ දෙන තරමට විචිෂ්ණාවට අපි කෝර ගන්නවා නේද? ඒක සම්මත මේ විපස්සනා සම්මාදිට්ඨියට නිගල් කළා. ඒක නොකරපු කෙනෙක් නම් කවදාකවත් නිවන් දැකලා නැහැ. හැම කෙනෙම නිවන් දකින්න කලින් අනන්ත අප්‍රමාණ බාර ගන්න. මේ විපස්සනා සම්මාදිට්ඨියට පුරුදු කරලා බලන්න. නිඳා කරන මට්ටමෙත් තියෙනවා. කවදා හරි විපස්සනා සම්මාදිට්ඨිය ඉහමුදුනේ තියාගෙන කලකන දවසේ එනකන් මේ විකල්පනේ ප්‍රතිපදාව පටන් ගන්නවා. ප්‍රතිපදාව පිළිබඳ දේශන දෙයි. ක්‍රියාවක් කරලා පෙන්වන බව පෙනී. ඒ වැඩට බයින් ගියොත් ඒ බුද්ධලයට ඒ විපස්සනා සම්මාදිට්ඨිය නැතිකමේ ප්‍රධාන දෝෂ මත. ඒක මම නැවතත් මතක් කරන කවදාකවත් රාජකීය දඬුවම්වත් නැත්නම් දඬුවම් කළ යුතු අපරාධයක් නෙවෙයි. මේ කතා කරන්නේ ඒවා දැකපු නැති අත්දැකුණති එක කෙනෙක්වත් මෙතනින් වැඩි මම හිතන්නේ නැහැ. හැම කෙනෙක්ම අත්දැකලා තියෙන නමුත් ඒ අනුසුතේ ධම්මයේ කියන තැනට එනකොට අපි දන්නා තැනකට ආපහු හිත කය ගෙනියන්න කරන උත්සාහය මම මතක් කරන්න කැමති විපස්සනා සම්මාදිට්ඨියේ හිතකම්. විපස්සනා සම්මාදිට්ඨිය නැති කම කියලා. විපස්සනා සම්මාදිට්ඨිය නොදැනීම කියලා මෙන්න මෙතනට තමයි චක්කුම් උදපාදි පඤ්චා උදපාදි ආදී වශයෙන් අනිතේ. ඒ ධර්මමේ ඥානයකින් බලලා ඒ විද්‍යාවෙන් බලන්න පුරුදු වෙනම නම් එතන ඉතුරු උපදින තෘෂ්ණාව එතන එතන පහළ වෙන නිරෝධය දෙක දුරට එක ගන්න පුළුවන් ගැටියක්. ඒක නිදහස දේශනාවම ආර වෙනකොටම ගුණකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උදාන ගාථාවක් කියුනේ යම් කීති සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං අවසරයි ස්වාමීන් වහන්සේ යම් යම් තැනක ඒ ධර්මතාවය පැන නැගිට නම් පැන නැගාන ඒව එතන එතන මම නිරෝධ කරා මම කරා නෙවෙයි දැක්කනම් නිරෝධ වෙනවා ඊළඟට බුදුහාම කරා අඤ්ඤාසි පත භෝ කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤෝ වෙනසු අඤ්ඤාදක්තරපත් අඤ්ඤා කියවම අනිත්‍ය tattවලපත් වෙනවා කියන තුන අපි සාමාන්‍ය අර්ථ කතාවදී ඥානවන්තෙක් වගේ තත්ත්වන ඇතිදී ඇති ඇති දක්වන්න පටන් ගන්නවා. අපිට මේ ඇති ඇති ඇතිදී ඇති ඇති දක්වන්න වේදිකාවේ ඉතිරි යනකොටමත් අපි ප්‍රේක්ෂකාගාරයෙන් දුර වෙනවා. දැන් මොකද ඉතින් යන බලන මොකද තේින්නේ? ආනුවත් කියන්නේ. ස්පර්ශෝ නැහැ. වේදනාව නැහැ. සංඥාව නැහැ. චේතනාව නැහැ. සංහාව නැහැ. ඒ නිසා ඉතින් අපි පත කරා. අපිව ගෙනල්ලා පිටතරකට ගෙනල්ලා අතෑරියා. කියලා අපි යනවා ඊගාට මොනවා හරි කියලා කොහෙන්ද කොහෙද කියලා අහුවෙන්නේ කොහෙද කුෂ්ණාවක් පටලයි. නිසා භාවනා කරන හොඳට පරියන්කේ මුලදී සක්මණ කෙලවරදීම අධිෂ්ඨාන කරන්න ඕනේ. මගේ භාවනාව මෙන්න මේ විදිහට විපස්සනා පැත්තට යනවනම් මට පෞරුෂත්වය. මට සත්පුරුෂ භාවය. මට රාජ ධර්මයේ ඉදිරිපත් වේවා ඉදිරිපත් වෙච්ච ලාදී මගේ හිත නහමක් කරේවා. මේ චිත්තක්ෂණේ පමණයි ඒකට ප්‍රතිපදාව. ඉතින් වෙනකන් අපි කෙරුවේ ඉස්සරහට යන ආපවපස්සට යන ඉස්සරහට යන ආපවපස්සට යන රත්ති දකින්නට පස්සට. දැන් මේක කරලා කරලා කරලා බණ අහලා අහලා දවසට හිතනවා මේ වැඩේ හරියන්නේ නැහැ. අපි දවසක අදිෂ්ඨාන පූර්වක යන්න වෙනවා මේකට මුහුණ දෙන්න මොකද වෙන්නේ කියලා බලන්න බලනකොට මොකක්ද මොනම දෙයක්වත් ඒකේ බය වෙන්න කාරණාවක් නැත්තේ නේ. උගලන් අදින්න නැත්නම් ප්‍රහාණය ඉදිකන් දන් දැල්ලා කරන්නේ නැත්නම් වීදුමක් අතරමැදින් ගමන් කරන පුරුෂයෙක් වාගේ කිසිම බාධාවක් නැතුව යන්න පුළුවන්. ඒ යන චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස මධ්‍යම ප්‍රතිපදාව ඒ වගේම නිරෝධගාමී ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් එනකන් ඒ කරගෙන ආපු අනිකුත් කටයුතු මෙන්න මේ චිත්තක්ෂණය ඇති කරලීමට අවශ්‍ය කරන්නා වූ පසුබිම. නරක දේවල් නෙවෙයි. බොහෝම වෙලා ගන්න දේවල් සංකා ආත්ම ගණන් මහන්සි වෙනදී. නමුත් මේ මහන්සි වුණාට මෙන්න මේ අර විරෝධාරක්ෂ විරිය වීරත්වයට පත් කරන මේ විපස්සනා සම්මාදිට්ඨිය පහළ වෙනකන් ඒ පිටල එකම ඒ වල වට වලාලේ කරකැවීම කරමින් සත්‍යයට බය වෙලා සත්‍ය දක්නකොට ඇතිගනිමින් විපස්සනාව දකිනකොට මේක මම අනේ හොඳට හදාගෙන ආපු ගහේ අසුපපාදමිල්ලක් නේද වටින්නේ නෑ නේද කියලා මේ ඒකම ඒකටම තෘෂ්ණාවක් ඇති කරගන්න ගැතිය. ඒ නිසා මේ නිරෝධ සත්‍ය විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ සමුදය සත්‍ය නිරෝධ සත්‍ය දෙක පෙන්වුවාට පස්සේ එකම සක්කානුපාරෝ පෙන්වුවාට පස්සේ භගවතුනාචේ මේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පෙන්වන්නේ ඔය කියන නිරෝධය සාක්ෂාත් කරපු නිරෝධය නෙවෙයි සාක්ෂාත් කළ යුතු යයි මෙතෙක් කරගන්නාලද පරිවර්ධයක අනුව අන්තිමටම එළඹුණා වූ මේ தත්ත්වය මමද මේ කියන්නේ වනසින් අල්ලා ගන්නාලද තත්ත්වයේ ප්‍රතිපදාවට නගන්න ඕනේ කියන වැඩ පිළිවෙල තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ. මෙන්න විදිහට කියනවා නම් නිරෝධය පිළිබඳව මූලික නිත්‍යචු කර්ම කියලා කියන්නේ දෘෂ්ටි ඍජු කර ගැනීමක් කරන්නේ නැතුව කරන බොහෝ වැඩ ගුණ පස්තර ගාලා කරත් එක්ක දාගත්තා වගේ යම් චිත්තක්ෂණයක මේ නිරෝධේ නිරෝධේ වශයෙන් දැකීමමයි තෘෂ්ණාව තෘෂ්ණාවෙන් දැකීමමයි සම්‍යක් දෘෂ්ටිය කියලා බාරගත්තම ඒ සම්‍යක් දෘෂ්ටිය අනිවාර්යයෙන්ම සම්‍යක් සංකල්පයේ හේතු. යහපත් කල්පනා සංකල්පනා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය කියලා කියන එක හරි දෘෂ්ටිය කියලා ගත්තොත් පටලවෙන්නේ දුක. මේ සම්‍යක් දෘෂ්ටි හරියදී දෙකම තියෙනවා. සම්මදෘෂ්ටි කියලා කියන්නේ තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් දකින්න ඕනේ. නිරෝධි නිරෝධි වශයෙන් දකින්න. හරි දෘෂ්ටි කිව්වොත් ඒක කවුරු හරි තෘෂ්ණාව වශයෙන් දකින්න ඕ බලන්නකෝ කොහොමද නෑ. ඕක නිරෝධ නිවන් දකින්න බෑ තෘෂ්ණාව අයින් කරන්න හැදුවොත් ඒ පුදුලා දකින්නේ මොකද්ද? ණයක් නැති හිමක්. ඒ තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් දැකීමම සම්මදෘෂ්ටිය ඒක නිසා මේක හොඳ බලන් දැක්මක් කියලා කියන්නේ. නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ දැක්මක් කියලා කියන පුතුල දැක්මක් කියලා කියන්නේ. නමුත් අභාගයකට වගේ අද හරි කැමැති මේ සම්ප්‍රදාන කුල බෞද්ධය මේ සම්‍යක් දෘෂ්ටිකයන් හරි දැක්ම අපිට විතරයි ඒක තියෙන්නේ මේ අන්‍ය ආගම කියන්නේ මේක නෑ කියලා අපි අර සෝත් සමගට ඉස්තිපත් කරගන්න උත්සාහ මේකම විපස්සනාට බාධා මේකම හරි දැක්මට අර පුළුල් දැක්මකට බාධා කරනවා ඒ නිසා පුළුල් දැක්ම පුළුල් වෙනවා ඒ නිසා මේක හරි මේක වැරදි කියලා තේරුවොත් කවදාකවත් ඒ දෙකේ ගැහැකට තමයි යන්න හම්බෙන්නේ අදින මට්ටමේ විපස්සනා සම්මාදිට්ඨි මට්ටමේදීවත් අපි තේරුම් අරගන්න ඕනේ ඇත්ත ඇති හැටියට දැකීමයි සම්යද්දෘෂ්ටි කියලා කියන්නේ ඒකෙදි හොඳ නරක දෙක වරදනි වරද දෙක දෙකටම උපේක්ෂා කරන්න බැරි නම් කවදාකවත් මේ නම් සංස්කාරම තමයි පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනන්ජාපි සංකාර කියන මොන මාර්ගාකාරයකට වැඩ සංස්කාර කියන මේ චේතනාවලින් මට මේ එකකට ගිහිල්ලා සම්යදෘෂ්ටිය පහළ වෙන්න නම් පින තවත් තේරම හර යුතු දේවල්. සංස්කාර. වෙන විදිහට කියනවනම් නිරෝධ සබ්දය මේ කියන තෘෂ්ණාව දෙකම හොඳට දැක්ක අතහැරීම එකක් අල්ලා ගැනීමක් තමයි. ඒ නිසා මේ සම්බන්ධව හිත හදා ගන්න මේ කියන මට්ටම සම්යදෘෂ්ටි විස්තර කළ දෙන්න කවදාකවත් හිතන්න පාසිල් නොරකින්න භාවනා නොකළ පිරිසකට කොච්චර දේශනා පැවැත්වුවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ මහන්සි වෙන පිරිසක් කවදා හෝ ගාන තාම තේරුම් ගත්තේ නැත්නම් මේ හොඳ නරක දෙක ඉක්මවා යාමක් මේ සම්ඥාදෘෂ්ටි කියලා කියන්නේ. එහෙම නැත්නම් පරාල කර ගැනීමක් හිත කියලා කියන එක ගත්තේ නැත්නම් අන්නර කියන කුහකතාවයේ කියන මල්ලට වැටෙන්න පුළුවන් බොරු වලට වැටෙන්න කියන. ඒක පිළියම් කරන්න අමාරුකම නිසා මේකේ තියෙන භයානකම ඒ පුද්ගලයා අනන්තව සාපේත හේතු දායක හොඳ පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහෝ දෙනාගේ ධනමාර්ගයේ මේ ධනමත ධම්මතේ හැටියට ඒ පුද්ගලයාට ගරුණම්බ කරගන්නත් ඉඩ තියෙන නමුත් අනදායෙන් ප්‍රකාශ කරන තියෙන ඒ පුද්ගලයා ඒ චිත්තක්ෂණේ නාස්ති කරගන්න. ඔහු තමන්ද කරගන්න තියෙන සේවයේ පාවයි. ඉතින් මේක පිළිබඳ හයියෙන් කතා කරනකොට අද මේ භයානක මේ ජීවිත තත්ත්වය කතා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ මොකද තමන්ගේ සේවයේ තමන්ද කරගැනීම පැත්තක තියලා හෝ අනුන්ගේ කටයුතු කිරීම පුදුමාකාර විදිහට සම්මාන කීර්ති ප්‍රශංසා ලබන ලෝකයක් නෙකියි. නමුත් මේ අපි මේ කොටු වෙලා ඉන්නේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ ලාමක දෙයකට නොවෙන නිසා අපි පැහැදිලිව මතක තියාගන්න වෙනවා අපේ මේ පරිසරයේ අපි මේ ලබන සම්ප්‍රඥාකාරී ආශ්‍රය තුල අපිට කිසි දෙයක් නැහැ. ඒ වාගේ බාහිරෙත් නැමිච්ච අරදිත් නැමිච්ච සම්යන්තිච්ච පවතින. අපි කරන සෑම දෙයක්ම සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණාත්ථය කියන විදිහට අපි මේ සෑම දෙයක්ම අපි කරන්නේ මොකටද? ආනේ නිවන නිර්වාණ සාක්ෂාත් කිරීමට. එහෙම නැත්නම් කියනවා මධ්‍යම ප්‍රතිපදාට යන්නට. එහෙම නැත්නම් කියනවා ඉස්ලාම් සම්බන්ධ කරගැනීමට. මේ සම්මිය දෘෂ්ටි හිත පළල් කර ගැනීමක්. නිකක් එක පැත්තක් නොදකින්ට නොපතන්ට කටයුතු කළොත් ඒක දිගේ දිගට ගොඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ ඒ සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍යයට පස්සේ සමුදය සත්‍ය දේශනා කිරීම නිරෝධ සත්‍යයට පස්සේ සම්‍යක් දෘෂ්ටි ප්‍රදාන කරගත්තා වූ ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කිරීමත් තාමත් ප්‍රායෝගික කල්පනා. ඒ වෙනත්නම් අපි කලින් කියපු කාලේට මාර්ගය කියලායි කියන්න තිබුණේ නිරෝධය. එහෙම කලේ නැහැ. ඉතල නිරෝධය පෙන්නල ඊගාට නිරෝධය මාර්ගය. ඉතල දුක පෙන්නල ඊගාට දුකට හේතුව පෙන්වෙන්න වැඩ කරගෙන කරගෙන යනකොට අනිවාර්යම ප්‍රශ්නයක් තියෙනවා අද ලෝකේ. ඇයි මේ අවසාන වශයෙන් සරුවත්නාංශේ සීල සමාධි ප්‍රඥා කියන එක ප්‍රඥා සීල සමාධි විදිහට කඩලා ආර්ය අෂ්ටාංග මාර්ග කොට ගැහුවේ කියලා ලොකු ප්‍රශ්නයක්. නමුත් මෙතන මේ කියන සම්‍යක් දෘෂ්ටි ඔය කියන කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය නෙමෙයි විපස්සනා සම්මාදිට්ඨියක් විතර කරලා මේ කතා කරන්නේ ඉත ඉස්සලා මේ නිරෝධේ විස්තර කරලා දීලා උණු උණු පිටයි ඊගාට මේ මධ්‍යම ප්‍රතිපදාව පේනවා. ඒ නිසා යායුතු තැන උනාද පුළුවන් තරම් පෙන්ලා දීලා තිනවා ඒ පුද්ගලයාගේ එවකට පවතින දැන. ඒ අනුව ඒක හොඳට පැහැදිලි කරගත්තේ නැත්නම් ඒ පැන්නට අදිසිකුණාට වැඩක් නැහැ. මුතුනට නිරෝධය පිළිබඳ හැඟීමක් ඇති කරගන්නවා. ඒක ඇති කරගන්නවා කියන එක කවදාක අපි කියන සම්පූර්ණ වෙන්නේ නැහැ අපි ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවා පළවෙනි මාර්ග ඥානෙ දකිනවා. ඒ ඉස්සරහ අපිට ඕනම චිත්තක්ෂණයක වැරදි වැඩ කරන්න පුළුවන් ඕනම චිත්තක්ෂණයක හරි වැඩ කරන්න පුළුවන් හරි වැඩ කරමින් වැරදි වැඩ වලට පත් වෙනවා වැරදි වැඩ කරමින් හරි වැඩ වලට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් අදාහ ගන්න බෑ යෝග ජීවිතයේ යෝගාචරණ එක්ක කල් ගත කරන්න ගත කරන්න පරිසරයේ විසින් සම්පූර්ණයෙන්ම කොම් කරන ලද පිටුවහල් කරලද පුද්ගලයන් තුළ තියෙන සම්‍යක් දෘෂ්ටිය විපස්සනා සම්මාදිට්‍යයත් බලනකොට අදාහරන්න බෑ මනසේ කියන්නේ කොහොමද. ඒ වගේම සම්පූර්ණ රහතන් වහන්සේලාට මේ මේ සාන්තෝරේ වගේ හැදිරෙමින් ඉන්න කට්ටිය තුළ තියෙන මේ සෝපාදී ධර්ම දිහා බලනකොට අදාහ ගන්න බෑ. එයි මේ තරම් මහන්සිල සේවය කරන නැත්නම් එයි මේ ධර්මය පහළ වෙන්නේ නැත්තේ. සත්‍ය මේ තරම්ම ගැඹුරුයි. සත්‍ය මේ තරම්ම ගැඹුරුයි. ඒක කවදාකවත් පූර්ණ නිගමන අනුව හෝ කවුරුත් එක්ක කතා කරන බොහෝ කල ආශ්‍රයම තමයි අපිට මේ දේ සිදු කරගන්න වෙන්නේ. විශේෂයෙන්ම මම කියනවා මේ ත්‍රිස්වාර්ථ මිනිස්වාර්ථ කියන විදිහේ ආදාර කරන්නේ තමන්ගේ හිතම ආශ්‍රය කරගෙන යන මූල කර්මස්ථාන පාටිච්ච. ඒකවල තමයි දවසින් දවස දවසින් දවස මේ සම්‍යක් දෘෂ්ටිය දිට්ඨිතුරාමයේ කියන විසුකිරීමේ වැඩ පිළිවෙලට යනම අන්තිමට මේ සම්‍යක් දිට්ඨිය කියන්නේ අද්විතීය කීවීම දෘෂ්ටියක්. කිසියම් කණින් ගත විනිශ්චය කරලා ඒක දිහා බලන්න පුළුවන් නම් රහතන් වහන්සේ දිහා බලන්න රහතන් වහන්සේ යමක් දිහා බලනවා වගේ පිස්සෙක් යමක් දිහා බලනවා වගේ කුංචි බබෙක් යමක් දිහා බලනවා වගේ කුංචි බබාගේ ඇහි බබා පැලවිලා නැහැ. ඇහි බබා පායන නිසා මොනවා බැලුවොත් ඉල්ලෙයි. පිස්ස වගේ කවදාකවත් කිසිම දෙයක දෙල්ලකට බලන්නේ නැහැ. මම දැකලා නැහැ. දුරට ගමනේ කතා කරන කෙනා රහතන් වහන්සේගේ කිසිම දෙයක් දිහා බැලිලක් නැහැ විනිවිද බැලිලක් තියෙනවා. ආවම දෙකෙන් යන තැන සංගද්දිය කියන විශ්යක් නැතිකම ඒ නිසා අපිට දුක වෙනවා මේ තාකල් තියෙන සෑම දෘෂ්ටියක් තමයි. මධ්‍යම ප්‍රතිපදාවේ නාමය. එහෙම නැත්නම් මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ නාමයෙන් දිග කියලා ඇත්ත ඇති හැටියට කරගන්න. ඒ නිසා අපි මෙතෙක් කල ආශ්‍රය කරපු අරමුණමයි මූල කර්මස්ථානයමයි අපිට වැඩිම තොරතුරු ප්‍රමාණයක් ගන්න දීලා තියෙන අපිට වෙනකට වඩා සාධක ඒකෙත් එපා අර කියන තාලෙට පස්සේ පිළිබඳව කලින් කලින් ඉගෙන කරගන්නට වේදනා පිළිබඳ කලින් කලින් ගන්නට සංඥා ගන්නට චේතනා ගන්නට සංඥා ගන්නට මේ මේ විතක් විකාර ගන්න සම්පූර්ණ හිස් බලමින් එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ තමයි කෙටිම මාර්ගය මේ දේ නිවැරදි පිළිපදකට පන්නමයි අදාළ ඒ නිසා මේ ධර්ම කොටාගය මේ යන ගමනට තව තවත් සම්යද්දෘෂ්ටිය පහළ වෙන්නත් කරගෙන යන දෙවිදුන් තාතා කුලසන්දේ පහළ වෙන්නත් ඒ යන මාර්ග ප්‍රතිපදා මාර්ගයේ තව ඉදිරියට තමන්ගේම පරිසරණයි තමන්ගේම පීඩය ආදී වශයෙන් මේක ශක්තියක් ඇති කරගන්නත් මේ ධර්ම කොටාගේ හේතු වේවා වාසනා වේවා අත්නාවේ අදට නියමිත ධර්ම දේශනාවකින් සමාප්ත කරනවා